පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති දෙකකදීම අපට සාකච්ඡාව සිද්ධ කරන්නට අවකාශය ලැබුණේ නැහැ. විවිධ හේතුන් නිසා ඒ නිසා සති දෙකකට පස්සේ තමයි අපි අද නැවත සාකච්ඡාව සිද්ධ කරන්නේ. අපේ ඊට ඉහත සතිවලදී සති 9ක් මුළුල්ලේම අපි කතා කළේ එකම මාතෘකාවක් පටිච්ච සමුප්පාදය පිළිබඳ. එතකොට අපි එහිදී පැහැදිලි කරගත්තා පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල දහම පැහැදිලි කරන මූලික න්‍යාය. ඒ න්‍යාය බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනට උචිත ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. පටිච්ච සමුප්පාදය පැහැදිලි කරන්න ප්‍රධාන වශයෙන් අංග දෙකයි අවශ්‍ය වෙන්නේ හේතුව සහ ඵලය කියන මේ අංග දෙකේ සම්බන්ධතාවය. එතකොට අංග දෙකක් හැටියට අංග කිහිපයක් හැටියට අවස්ථාවෝචිතව තථාගතයන් වහන්සේ ඒ ඒ කාරණේ පැහැදිලි කිරීමෙහිලා පටිච්ච සමුප්පාද න්‍යාය විග්‍රහ කරලා තියෙනවා. ඒ අතර සංසාර ප්‍රවෘත්තිය සත්‍යයේ භව පැවැත්ම පැහැදිලි කිරීම සඳහා අවිද්‍යාවෙන් පටන්ගෙන ජරා මරණ වලින් අවසාන වෙන ආකාරයට අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාද දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ පටිච්ච සමුප්පාද දේශනාව පාදක කොටගෙනයි අපි මේ සති 9ක් මුළුල්ලේම මේ සාකච්ඡාව පැවැත්වුවේ. එහිදී අපි එක් එක් අංගයන් පැහැදිලි කරගත්තා. ඒ අංගයන්ගෙන් පැහැදිලි කෙරෙන ධර්මතාවය කුමක්ද යන්න සහ ඒ අංගය ඊළඟ ඵලය ඇති කරන්නට හේතු ප්‍රත්‍ය වශයෙන් එහෙම නැත්නම් හේතුඵල භාවයෙන් කොහොමද ප්‍රත්‍ය වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන බව. එතකොට අපි පසුගිය සතියේ එහෙම නැත්නම් මේ පසුගිය සති දෙකට ඉහත සතියේදී පටිච්චසමුපාදයේ අංග 12ම සාකච්ඡා කරලා නිමාවටපත් කළා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව යම්කිසි සම්පින්ඩන දේශනාවක් සහ සාකච්ඡාවක් කරන්නට. අපි මේ දේශනාව සහ සාකච්ඡාව ආරම්භ කරපු මුල් අවස්ථාවලදීම පැහැදිලි කළා. අතිපූජනීය අපේ රේරුකානේ මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් සම්පාදනය කරලා තියෙන පටිච්චසමුප්පාද විවරණය කියන ග්‍රන්ථයේ පටිච්චසමුප්පාදයේ අංග 12 පැහැදිලි කරලා ඉන් අනතුරුව තව විශේෂ කරුණු සමූහයක් දක්වලා තියෙනවා. අන්නේ කාරණා ටිකත් අපි සාකච්ඡා කළොත් තමයි මේ පිළිබඳව හොඳ පරිපූර්ණ වැටහීමක් අපට ඇති කරගන්න පුළුවන් වෙන්නේ කියන බව. ඉතින් ඒ කාරණා ටිකක් සංකීර්ණ වෙන්නට පුළුවන්. නමුත් අපි නැවත නැවත අහලා පැහැදිලි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් පටිච්චසම්පාද විවරණය ග්‍රන්ථය කියවලා තියෙන අයට දැනට තමන් ළඟ ඒ පොත පරිශීලනය කරන අයට වඩා පහසුවෙන් ඒ කාරණා වටහා ගන්න පුළුවන් වේවි. එහෙම නැති අය වුණත් පසුව හෝ ඒ ධර්ම ග්‍රන්ථය අරගෙන ඒක පරිශීලනය කරමින් මේ කරුණු පැහැදිලි කරගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. මොකද දැන් අපිට විශේෂයෙන් තේරුම් ගන්නට ඕන කරන්නේ මේ ධර්මතාවයන් කොහොමද අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇතිව ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒ කියන්නේ දැන් අපිට සසර ගමනේ කෙලස් ප්‍රහාණය කරන්නට බැරිව තියෙන ප්‍රධාන බාධකයනේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් තමයි අපේ ਸਰව සම්පූර්ණ නිර්වාණගාමිනී මාර්ගය අහුරලා තියෙන ප්‍රධානම කඩය. ඒතර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණොත් තමයි අපිට නිවන් මඟ විවෘත වෙන්නේ. ඉතින් මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට නම් මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා දෙයක් නැහැ. මේ නාම රූප ධර්ම හේතුඵල භාවයෙන් ක්‍රියාත්මක වෙන අන්‍යෝන්‍ය ක්‍රියාවලියක් පමණයි මෙතන තියෙන්නේ කියන එක අපිට වඩාත්ම තහවුරු වෙන්නට ඕන. එතකොට එහිදී ක්‍රියාත්මක වෙන අංග ටික තමයි අපි දැන් මේ පසුගිය සතිවලදී සාකච්ඡා කළේ. එතකොට ඒක චක්‍රයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ඊට අදාළ විශේෂ කාරණා තමයි ඉන් අනතුරුව මහානායක හාමුදුරුවෝ මේ ධර්ම ග්‍රන්ථයේදී පැහැදිලි කරලා තියෙන්නේ. එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා පටිච්චසමුපාදයේ අංග වශයෙන් 12ක් තියෙනවා. සංදි වශයෙන් 3ක් තියෙනවා. ඊළඟට රාශි වශයෙන් 4ක් තියෙනවා. ආකාර වශයෙන් 20ක් තියෙනවා. ඒ වෘත්ත වශයෙන් එහෙම නැත්නම් චක්‍ර වශයෙන් 3ක් තියෙනවා. මූල වශයෙන් 2ක් තියෙනවා. ඔන්න ඔය විදිහට දැන් මේ ටික කියාගෙන යනකොට බය වෙන්න එපා. ඒවා අපි එකින් එක පැහැදිලි කරගන්නට පුළුවන්. ඒවා වැටහෙන්නේ නැති අයට මේ දේශනාව නැවත නැවත අහලා හෝ එහෙමත් නැත්නම් ඒ ධර්ම ග්‍රන්ථය කියවනකොට ටිකක් ඒකත් එක්කලා හොඳට කල්පනා කරනකොට හිතනකොට එකින් එක ගලපලා බලනකොට ඒව අතර තියෙන අන්තර් සම්බන්ධතාවය මොකක්ද කියලා හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අංග 12ක් කියලා කිව්වේ දැන් අපි මුලින් සඳහන් කළා මේ පටිච්චසම්පාද දේශනාව සඳහා සැබවින්ම අවශ්‍ය වෙන්නේ අංග දෙකයි. හේතුව සහ ඵලය කියන කාරණා දෙක. ඒ අතර සම්බන්ධතාවය තමයි පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන පටිච්චසමුපාද දේශනාවේ අංග 12ක් වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාවෙන් පටන්ගෙන ජරා මරණ වලින් නිමා වෙන හැටියට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ භව තුනක් එකට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරනවා. එතකොට මේ භව තුනක සම්බන්ධතාවය දැක්වීම සඳහා අංග 12කින් තමයි මේ අන්තර් සම්බන්ධතාවය තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ. එතකොට මේ අංග 12 තමයි අපි පසුගිය සති 9ක් මුළුල්ලේම කතා කළේ. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ එතකොට ඔය කියන අංග 12 තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදේ කියන්නේ සත්‍යයගේ සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන පටිච්චසමුපාද දේශනාවේදී විග්‍රහ කරන්නේ. ඒ නිසා පටිච්චසමුපාදයේ හැටියට අපි මේ භව පැවැත්ම සංසාර ප්‍රවෘත්තිය ගැන කතා කරනකොට එහිදී අංග 12ක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. ඊට පස්සේ දෙවැනි කාරණේ හැටියට උන්වහන්සේ පැහැදිලි කරනවා මෙහි සංදි තුනක් තියෙනවා රාශි හතරක් තියෙනවා රාශි හතරක් කියලා කියන්නේ දැන් මේ පටිච්චසමුපාදයේ අංග 12 කොටස් හතරකට බෙදෙනවා ඒ කොටස් හතරකට බෙදුනහම ඒ කොටස් හතර එකින් එකට සම්බන්ධ වෙන සංදි තුනක් තියෙනවා දැන් අපි මොනවා හරි අපි හිතමුකෝ අපි දැන් මේක පැහැදිලි කරන්න මුලින්ම ගත්ත උදාහරණයනේ දන්වැල. ඒතර දන්වැලක පුරුක් හතරක් අපි ගත්තොත් ඒ පුරුක් හතර එකින් එක සම්බන්ධ වුණාම ඒ පුරුක් හතරේ සම්බන්ධතාවයේ තියෙන තැන් තුනක් තියෙනවා. දෙපැත්තේ පුරුක් දෙක සහ මැද පුරුක් දෙක ගත්තහම ඒවා අතර සම්බන්ධතා තියෙනවා තුනක් පැහැදිලිව. එතකොට අන්නේ සම්බන්ධතා පෙන්වන අවස්ථා තුන තමයි සංදි තුන කියලා කියන්නේ. ඒ සම්බන්ධ වෙන කොටස් හතර තමයි රාශි හතර එහෙම නැත්නම් සංග්‍රහ හතර කියලා දක්වන්නේ. එතකොට ඒ කොටස් හතර කියන්නේ මොනවද? පළවෙනි කොටස තමයි අවිජ්ජා සහ සංඛාර. පළවෙනි රාශිය. අවිජ්ජා පත්‍ය සංඛාරා. ඊට පස්සේ දෙවැනි රාශිය තමයි ඊළඟට සංඛාර නිසා ඇතිවෙන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඊළඟ කොටස තමයි තණ්හා උපාදාන සහ භව ඊළඟ රාශිය එහෙම නැත්නම් ඊළඟ සංග්‍රහය තමයි ජාති සහ ජරා මරණ දැන් මෙහෙම මේ කොටස් හතරකට බෙදලා තියෙන්නේ කුමක් නිසාද අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගන්නේ. ඒ සංස්කාර හටගත්තහම ඒ සංස්කාර නිසා තමයි අභිනව ආත්ම භාවයක ප්‍රතිසන්දි විඥානය හටගන්නේ. දැන් ඔන්න පෙර භවයකින් ඊළඟ භවයට සම්බන්ධ වෙන තැන අර මූලික වශයෙන් අවිජ්ජා සහ සංස්කාර ජනිත වෙලා ඒකෙන් ඊළඟ ආරම්භය එහෙම නැත්නම් අර මූල හේතුන්ගෙන් ඊළඟ ඵලය ගොඩ නැගෙන තැන ඒක සංදිය. ඒක හඳුන්වනවා හේතුඵල සංදිය කියලා. එතකොට හේතු වෙන්නේ මොනවද? පෙර භවයේ අවිද්‍යාව සහ සංඛාර. ඒ පෙර භවයේ අවිද්‍යා සංඛාර හේතු කොටගෙන අභිනව ආත්ම භාවයේ ප්‍රතිසන්දි විඥානයක් හටගන්න. එතකොට ඔන්න දැන් පෙර භවයේ ඊළඟ භවයකට සම්බන්ධ වෙන තැන මෙතන හේතුඵල සංදියක් හේතුඵල කියන කියන්නේ පෙර භවයේ හේතුන්ගෙන් අභිනව ආත්ම භාවයේ ඵල හට ගන්න. ඵලය තමයි අර పూర్වයේ ඇති කරගත්තු අවිද්‍යාව සහ සංස්කාර නිසා දැන් මේ අභිනව ආත්ම භාවයේ ප්‍රතිසන්දි විඥානය නැමැති ඵලයක් ජනිත ඊට පස්සේ අපි පැහැදිලි කළා මේ ප්‍රතිසන්දි විඥානය ඇති වුණාට පස්සේ එතන ඉඳලා කරුණු පහක් නවත්තන්න දරුව ක්‍රියාත්මක වෙනවා. ඒක රහතන් වහන්සේටවත් නවත්තන්න බෑ. රහත් තුණු භවය තුල උන්වහන්සේ දැන් ඉපදිලා ඉවර නිසා බුදුරජාණන් වහන්සේ බුදු වෙනාත්ම භාවය තුල දැන් ප්‍රතිසන්දි විඥානේ ජනිත වෙලා අවසාන නිසා ඊතුරු කාරණා පහ උන්වහන්සේට නවත්තන්න බෑ. මොනවද ඊතුරු කාරණා පහ? විඥාන ප්‍රතිසන්දි විඥාන ඊට පස්සේ නාම රූප ඊළඟට සලායතන ඊළඟට පස්ස ඊළඟට වේදනා දැන් ඔන්න අර පෙර භවයේ ඇති කරගත්තු අවිද්‍යාව සහ සංස්කාර හේතු කොටගෙන අභිනව භවයේ ඵල ඇති වෙනවා. එතකොට දැන් මේ රාශි දෙකක් පෙර භවයේ හේතු සහ මේ භවයේ ඵල. මේ හේතුඵල දෙක එකතු වෙන තැන තමයි එක සංදියක්. ඊට පස්සේ දෙවැනි සංදිය පටන් ගන්න අර මේ භවයේ ඇතිවුණු දැන් වේදනාව දක්වා නැවැත්විය නොහැකි ආකාරයෙන් ස්වභාවිකව ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය. ඊට පස්සේ ඒ වේදනාව පාදක කොටගෙන අභිනවයෙන් ඔන්න තණ්හාව ජනිත වෙනවා. දැන් අර මේ භවයේ ඵල හැටියටනේ අර කරුණ පහ ජනිත වෙන්නේ. ඒ මේ භවයේ ජනිත වෙච්ච ඵලය පාදක කොටගෙන දැන් ඔන්න අභිනව හේතු ජනිත කරනවා තවත් ආත්ම භාවයක් නිර්මාණය කරන්නට පුළුවන් විදිහේ. එතකොට වේදනාව දක්වා ක්‍රියාත්මක වෙන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඔය කරුණු පහම අපි පෙර භවයේ ජනිත කරන ලද හේතුන්ගේ ප්‍රතිඵල. දැන් මේ ප්‍රතිඵලය විසින් අභිනව හේතු ජනිත කරනවා එතනින් එහාට මොනවද අභිනව හේතු? තණ්හා, උපාදාන, භව. භව කියලා තන හඳුන්වන්නේ කම්ම භව. එතකොට අභිනවයෙන් තණ්හාව හට ගන්නවා. තණ්හාව හටගත්තට පස්සේ දැන් ඔන්න ඊළඟ භවයක ප්‍රතිසන්දියක් ලබන්නට සුදුසුකම් ලබනවා. උපාදානය ඇති කරගත්තන් පස්සේ ඊළඟ භවයක ප්‍රතිසන්දියක් ලබන්නට සුදුසුකම් හදාගන්න. ඊළඟට කම්ම භව කියලා කියන්නේ කුසල කුසල කර්ම. එතකොට දැන් ඔන්න අභිනව භවයක් ආරම්භ කරන්නට අභිනව ප්‍රතිසන්දියක් ඇති කරන්නට සුදුසු හේතු යලි ජනිත කරන. දැන් මේ හේතු ටික ජනිත වෙන්නේ කුමකින්ද? අර ඇතිවෙච්ච ඵල නිසා. මොනවද ඵල කිව්වේ? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඔය ටික තමයි දැන් පෙර භවයේ හේතුන්ගෙන් ජනිත වුණු ඵලය. ඒ ඵලය නිසා ඔන්න දැන් අභිනව හේතු ටිකක් නිර්මාණය වෙනවා. මොනවද අභිනව හේතු? තණ්හා උපාදාන භව. දැන් එතන තවත් එක සංදියක්. මොකක්ද ඒ සංදිය? ඵලයෙන් හේතු ජනිත කරන්නා වූ සංදිය. දැන් අර අපි මුලින් කතා කළේ හේතුන්ගෙන් ඵල ජනිත කරන්නා වූ සංදී. ඒ මොකද්ද? අවිජ්ජා සංඛාර කියන పూర్ව හේතුන්ගෙන් අභිනව ඵල ජනිත කරන. එතන හේතු ඵල සංදිය. දැන් ආපහු ඵලයෙන් හේතු ජනිත කරන සංදිය. මේක හරියටම ගත්තහම දැන් ඔන්න අඹ ඇටයකින් අඹ ගහක් හැදෙනවා. අඹ ඇට එන්නමති හේතුවෙන් අඹ ගහ නැමති ඵලය හැදෙනවා. ඊට පස්සේ ඒ අඹ ගහේ අඹ ගෙඩි හැදෙනවා. දැන් ඒ අඹ ගෙඩි නැමති ඵල හේතු කොටගෙන නැවත අඹ ඇට හැදෙනවා. දැන් අර අඹ ගහ නිසා අඹ ගෙඩි හැදිලා අඹ ඇට හැදෙනවා. දැන් මොකද්ද වෙන්නේ? අර අඹ ඇටේ ඵලයක් හැටියට අඹ ගහ සහ අඹ ගෙඩි හැදුනා. ඒ අඹ ගහ සහ අඹ ගෙඩි වල අඹ ගෙඩි හේතු කොටගෙන දැන් තව හේතුවක් ජනිත කරනවා අභිනවයෙන් අඹ පැල හදන්නට. අන්න එහෙම තමයි මේ પરම්පරාව සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ විදිහේ සම්බන්ධතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේදී පෙන්වන්නේ. එතකොට పూర్ව අවිද්‍යා සහ සංස්කාර නිසා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ප්‍රතිඵල ටික ගොඩ නැගුණා. ඒ ප්‍රතිඵල ටික නිසා දැන් ඔන්න තෘෂ්ණාව දුරු නොකල සත්වයක් තුල අභිනව හේතු ටිකක් ජනිත වෙනවා තණ්හා උපාදාන කම්ම භව කියලා. ඊට පස්සේ දැන් ඒ ජනිත කරගත්තු සාධක ටික අහෝසි කරගන්නට සමත් උනේ නැතිනම් අර තණ්හාව උපාදානය ප්‍රහාණය කරගන්නට සමත් නොවි ඒතනත්තා අභව પ્રાપ્ત වුනොත් ඒ හේතු කොටගෙන අභිනව ආත්ම භාවයක නැවත උපපත්ති භවය සහ ජාති ජරා මරණ නිර්මාණය කරනවා. දැන් එතකොට නැවතත් අර හේතුන්ගෙන් අභිනව ඵලයක් ජනිත කරනවා. එතකොට එතනත් ආපහු හේතුඵල සංදිය. ඒතර සංදි තුනයි කියලා කිව්වේ හේතුන්ගෙන් ඵල ඇති කරන සංදිය, ඵලවලින් හේතු ඇති කරන සංදිය, යලි ඒ හේතුන්ගෙන් ඵල ඇති කරන සංදිය. මෙහෙම සංදි තුනයි. එතකොට සංදි තුනකට බෙදනකොට කොටස් හතරක් මෙතන තියෙනවා. මොනවද කොටස් හතර? අවිජ්ජා සංඛාර එක කොටසක්. ඒ ඒ තමයි පළමු රාශිය. දෙවෙනි කොටස විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඒ තමයි දෙවෙනි රාශිය දෙවෙනි කොටස. තුන්වෙනි කොටස තමයි තණ්හා උපාදාන භව. හතරවෙනි කොටස තමයි ජාති ජරා මරණ. ওই විදිහට හේතු ඵල හේතු ඵල ওই විදිහට තමයි රාශි හතර බෙදෙන්නේ. මූලික හේතු ටික එහි ඵලය ඒ ඵලය නිසා යලි හේතු ජනිත වීම එයින් යලි ඵල හට ගැනීම. ওই විදිහට කොටස් හතරයි. ඒ කොටස් හතර සම්බන්ධ වෙන තැන සංදි තුනයි. ඒ සංදි තුන තමයි මූලික හේතුන්ගෙන් ඵල හට ගන්නෝ හේතුඵල සංදිය ඒ ඵලවල යලි හේතු හට ගන්නවා ඵල හේතු සංදිය ආපහු ඒ හේතු නිසා යලි ඵල හට ගන්නවා නැවත හේතුඵල සම්බේ. ওই විදිහට තමයි රාශි 3 සහ රාශි 4 සහ සංදි 3 කියන කාරණය පටිච්චසමුපාදයේ පිළිබඳව විවරණය කරා. ඊළඟට ආකාර 20ක් කියලා සඳහන් වෙනවා. ආකාර 20ක් කියලා කියන්නේ දැන් මේ සමස්ත පටිච්චසමුපාදයේහි පැහැදිලි කරන අංග 12ම ගත්තාම ඔය අංග 12 අපට හේතු සහ ඵල හැටියට පැහැදිලිව කොටස් දෙකකට බෙදන්න. දැන් අපි ඔය දැන් කතා කළේ හේතුන්ගෙන් ඵල ඇති වෙනවා, ඒ ඵල වලින් ආය හේතු ඇති වෙනවා, ඒ හේතු වලින් ආය ඵල ඇතිවීමක් ගැනනේ කතා කළේ. දැන් මෙතන හේතු අවස්ථා දෙකක කියවෙනවා, ඵල අවස්ථා දෙකක කියවෙනවා. මේ ටික ඔක්කොම එකතු කළාම එතන තියෙනවා හේතු පහකුයි ඵල පහකුයි. මොනවද හේතු පහ? අවිජ්ජා එක හේතුවක්. ඊට පස්සේ සංඛාර එක හේතුවක්. දැන් ඔන්න පටිසම්පාදේ ආරම්භයේම හේතු දෙකක් කියනවා. ඒ හේතු දෙක නිසා තමයි ඊට පස්සේ විඥාන නාම රූප ආදිය හටගන්නේ. ඊපස්සේ වේදනාව දක්වා කියලා එතනින් පස්සේ තවත් හේතු තුනක් කියනවා. මොනවද හේතු තුන? තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදාන පත්‍ය භව. එතන භව කියන එකෙන් අදහස් කරන්නේ කම්ම භව. එතකොට දැන් ඔන්න අවිද්‍යාව ඊළඟට සංස්කාර තණ්හා උපාදාන භව කියලා හේතු පහක් තියෙනවා. ඊට පස්සේ ඵල හැටියට ප්‍රතිසන්දි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා ඵල පහක් තියෙනවා. දැන් එතන ජාති ජරා මරණ එතරම් වැදගත් වෙන්නේ නැහැ. ජාති ජරා මරණ ඇයිද වැදගත් වෙන්නේ නැත්තේ? භවය කියන එක අර කම්ම භවයෙන් උපපත්ති භවය ඇති කළාම ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය ජනිත කළාම ඒ ප්‍රතිසන්දි විඥානයෙහිම ක්‍රියාකාරී අවස්ථාව තමයි ಜಾති හැටියට දක්වලා තියෙනවා. දැන් ಜಾතිය පැහැදිලි කරනකොට අපි අර පසුගිය සතියක කතා කළානේ තත්ත කතමා භවපච්චා ජාති යා තේසං තේසං සත්තානම් තම්හි තම්හි සත්ත නිකායේ ජාති සංජාති ඔක්칸ති අභිනිබ්බಂತಿ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භවපච්චා ජාති. එතකොට ජාති කියලා කියන්නේ ඒ ඒ සත්ව නිකාය තුල ඒ ඒ සත්ත නිකාය තුල ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීම. එතකොට ඒ ඒ සත්ත නිකායෙහි ස්කන්ධයන් සහ ආයතනයන් පහළ වෙන්න පුළුවන් වෙන්නේ එහි ප්‍රතිසන්දි විඥානය හටගත්තොත් පමණයි. එතකොට ප්‍රතිසන්දි විඥානයගේ පහළවීමම එතන උත්පත්තියයි. එතකොට එතනින් එහාට ක්‍රියාත්මක වෙන අර නාම රූප ධර්මයන්ගේ සංවර්ධන අවස්ථාව තමයි ಜಾති කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සංවර්ධන අවස්ථාව වගේම දැන් අපි අර එක මහත්මයෙක් අපි මේ කාරණා පැහැදිලි කරනකොට එදා විශේෂ ප්‍රශ්නයකුත් ඇහුවා භවය කියනකොට උත්පත්තිය ගැන කතා කරද්දී ඇයි ආපහු මේ ಜಾති කියලා එකක් කතා කරන්නේ. එතකොට ಜಾති කියලා එකක් කතා කරන්න හේතුව තමයි අර ප්‍රතිසන්දි විඥාණය උත්පත්ති ග්‍රහණය හැටියට කතා කරනවා මේ ಜಾති කියලා කතා කරන යම්කිසි සත්ව නිකායක් ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර කියන යම්කිසි ඒ කියන්නේ පංචස්කන්ධයව තියෙන තැනක හෝ ස්කන්ධ හතරක් තියෙන තැනක හෝ එක් ස්කන්ධයක් තියෙන තැනක හෝ අර කර්මානුරූපව ජනිත වෙලා ඒ නාම රූප ධර්ම සංවර්ධනය වෙන ආකාරය පැහැදිලි කරන්නට තමයි මේ ಜಾති කියන කාරණය විස්තර කරන්නේ. ඒ වගේ මේ ಜಾති කියන කාරණය විස්තර කළාම තමයි ජරා මරණ ශෝක පරිදේව ආදිය පැහැදිලි කරන්නට ඒ පසුබිම එතනින් එහාට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් අපි හේතුඵල හැටියට දෙකට බෙදලා ගත්තාම ඒ සංවර්ධිත අවස්ථාව අපිට තරම් වැදගත් වෙන්නේ නැහැ. අර ඵලය හැටියට ප්‍රතිසන්දි විඥානය ගත්තන් පස්සේ මේ ටික ඔක්කොම එකට අන්තර්ගතයි. ජාති ඊළඟට ජරා මරණ ශෝක එතකොට ජරා මරණ කියලා කියන්නේත් ඒ හටගන්නා නාම රූප ධර්මයන්ගේ දිරීම සහ බිඳියා. එතකොට ප්‍රතිසන්දි විඥානයේ ජනිත වීමත් එක්කලා එතන නාම රූප ජනිත වෙනවා ඒ නාම රූප ජනිත වුනහම මේ නාම රූපයන්ගේම දිරීම සහ බිඳීම තමයි ජරා මරණ කියලා හඳුන්වන්නේ. ඒ නිසා මේ හේතුඵල වශයෙන් <clears throat> බෙදලා ගන්නකොට අපිට අර ජාති සහ ජරා මරණ දෙක ඊතරම් වැදගත් කාරණා නෙමේ ප්‍රධාන කාරණා වෙන්නේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව ওই ටික තමයි හේතු. ඊළඟට පළ වෙන්නේ විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා. ඔය ටික තමයි පළ වෙන්නේ. දැන් අතන ආකාර 20ක් වෙන්නේ දැන් අපි පැහැදිලි කරගත්තනේ මුලදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන పూర్ව භවයේ සාධක දෙකක් තමයි එතන කියන්නේ. ඊළඟට අභිනව ආත්ම භාවය ගැන තමයි විඥාන නාම රූප සලආයතන ආදී ගැන කතා කරන්නේ. හැබැයි දැන් අර පෙර භවයේ හේතු දෙකක් විතරක් කිව්වට අවිද්‍යාව සහ සංස්කාරයේ යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් එතන අනිවාර්යෙන් තණ්හාව තියෙනවා. තණ්හාව නැතිනම් අර සංස්කාර ගොඩ නැගෙන්නේ නැහැ. සංස්කාර ගොඩ නැගෙන්නේ දැන් අපි මීට ඉහතදිත් පැහැදිලි කරගත්ත රහතන් වහන්සේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කළ නිසා උන්වහන්සේට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර ගොඩ නැගෙන්නේ ඒ කියන්නේ අනාගතේ ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට පුළුවන් කර්ම වේගයක් ගොඩ නැගෙන්නේ. එhmenan ඒ කර්ම වේගය ගොඩ නැගෙන්නේම අවිද්‍යාව සහ තෘෂ්ණාව නිසා. එහෙනම් දැන් යම් තැනක අවිද්‍යාවයි සංස්කාරයි තියෙනවා කියනවා නම් එතන අනිවාර්යෙන්ම තණ්හාව තියෙනවා. ඊළඟට තණ්හාව යම් තැනක තියෙනවා නම් එතන අනිවාර්යෙන් උපාදානය තියෙනවා. යම් තැනක තණ්හා උපාදාන තියෙනවා නම් එතන අනිවාර්යෙන් භවය ගොඩනැගෙනවා. එනිසා పూర్ව භවය පිළිබඳව අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කරුණු දෙකක් විතරක් ගත්තට ඒ දෙකත් එක්කලා අර ඉතුරු හේතු තුනක් අනිවාර්යෙන් බද්ධ වෙනවා. ඒ නිසා පෙර භවයේ සම්බන්ධව කතා කරනකොට අර හේතු පහම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට අභිනව ආත්ම භාවයේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ප්‍රතිඵල පහ නිර්මාණය. ප්‍රතිඵල පහ නිර්මාණය වුණාම ආපහු එතන ඉඳලා ආය කියනවා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. දැන් එතන වර්තමාන භවයේ හේතු තුනයි කියන්නේ. හේතු තුනක් කිව්වට මෙතන තණ්හා කියනකොටම තණ්හාව යම් තැනක ජනිත වෙනවද අනිවාර්යයෙන් එතන අවිද්‍යාව තියෙනවා. ඊළඟට ඒ අවිද්‍යා තණ්හා යම් තැනක තියෙනවද එතන අනිවාර්යෙන් සංඛාර තියෙනවා. ඒ නිසා අභිනව ආත්ම භාවයේ නැවත අර හේතු පහම ජනිත වෙනවා. අභිනවාත්ම භාවයේ ඵල පහක් තියෙනවා. නැවත හේතු පහකුත් ජනිත වෙනවා. ඒ හේතුපහ නිසා ඊළඟ භවයේ යලිත් වතාවක් විඥාන නාම රූප සලායතන ආදී වශයෙන් අර ඵල පහ නැවතත් නිර්මාණය වෙනවා. එතකොට මුලින් හේත් දැන් පටිච්චසමුප්පාද දේශනාව ගත්තහම ඒින් දක්වලා තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා හේතු දෙකක් තමයි මූල මූලික වශයෙන්. ඒකෙන් ඊට පස්සේ විඥාන නාම රූප වශයෙන් ප්‍රතිඵල ඇති වෙන ආකාරය. නමුත් එතන අවිද්‍යාව සහ සංස්කාර තියෙනකොට අර පසුව කියවෙන තණ්හා, උපාදාන භව කියන සාධක ටිකත් එතන අන්තර්ගතයි. ඒ නිසා ඒ పూర్ව භවයේ හේතු හැටියට හේතු පහම ගත යුතුය. වර්තමානයේ ඵල හැටියට ඵල පහක් මතුවෙනවා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒ ඵල පහ නිසා නැවත ආපහු තණ්හා උපාදාන භව කියලා කියනකොට ඒ තණ්හාව තියෙනවා අවිද්‍යාව තියෙනවා සංඛාර තියෙනවා එතකොට ආපහු වර්තමාන භවයේ අර හේතු පහම ජනිත වෙනවා අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන හේතු පහ. ඒ හේතු පහ නිසා යලිත් ඊළඟ භවයේ ප්‍රතිසන්දි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ප්‍රතිඵල පහ නිර්මාණය. එතකොට හේතු දක්වන හැම තැනකම හේතු පහම එකට ක්‍රියාත්මක ඵල දක්වන හැම තැනකම ඵල පහම එකට ක්‍රියාත්මක යලි හේතු ගොඩනගෙනකොට ඒ හේතු පහම එකට ක්‍රියාත්මක ඒ හේතු පහ නිසා තමයි යලි ඊළඟ ආත්ම භාවයේ ඵල ක්‍රියාත්මක. ඒතර යම් කෙනෙක් යම් අවස්ථාවක මේ හේතුන්ගෙන් ප්‍රධාන හේතු දෙකෙන් එකක් නැසුවොත් එතකොට මේකේ කිව්වා මූල දෙකක් තියෙනවා. මූල දෙක තමයි අවිද්‍යාව සහ තණ්හා. එතකොට යම්කිසි කෙනෙක් සමත් වුණොත් ඔය කවර අවස්ථාවක හරි මේ පෙර භවය, වර්තමාන භවය, මතු භවය කියලා අපි දැන් මේ භව තුනක සම්බන්ධතාවය ගැන කතා කරන්නේ. එතකොට මේ පෙර භවය කියන අවස්ථාවේ අවිද්‍යාව හෝ තෘෂ්ණාව කියන මේ ප්‍රබල හේතු දෙකෙන් එකක් හරි කැඩුවා නම් එතනින් පස්සේ ආයේ වර්තමාන භවයක් කියලා එකක් ජනිත වෙන්නේ නැහැ. වර්තමාන භවය තුළ යම්කිසි කෙනෙකුට අවිද්‍යා තණ්හා කියන දෙකෙන් එකක් හරි කඩන්නට පුළුවන් වුණා නම් ආයෙ එතනින් එහාට ඊළඟ භවයක් කියලා එකක් හටගන්නේ නැහැ. ඊළඟ භවයයි කියන තැනකදී යම්කිසි කෙනෙක් මේ අවිද්‍යා තණ්හා කියන හේතු දෙකෙන් එකක් කැඩුවා නම් ආයෙ එතනින් එහාට භව පැවැත්මක් නැහැ. ඒ නිසා අවිද්‍යාව නැති කරනකොට තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැති කරන්නට නම් අවිද්‍යාව නැති කළ යුතු වෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව නැති කළ තැන අවිද්‍යාව නැති වෙනවා කියලා කිව්වත් හරි. හැබැයි ඒක ඊට වඩා නිවැරදි. තෘෂ්ණාව නැති කරන්නට නම් අවිද්‍යාව නැති කළ යුතුයි. ඒක ඒ විදිහෙන් තේරුම් ගැනීම වඩා වැදගත්. දැන් අවිද්‍යාව නැති තැන තණ්හාව නැති වෙනවා. ඒක හරි. තණ්හාව නැති තැන අවිද්‍යාව නැහැ තමයි. හැබැයි ඒක අපි වටහා ගන්නකොට තණ්හාව නැති කිරීමට නම් අවිද්‍යාව නැති කළ යුතුයි කියලා වටහා ගැනීම වඩා යෝග්‍යයි. ඇයි එහෙම යෝග්‍ය වෙන්නේ? අපිට ඇත්තට ප්‍රායෝගිකව මේ වැඩේ කරනකොට එහෙම තමයි කරන්න වෙන්නේ. අපිට ප්‍රකාශනයක් හැටියට කරනකොට තණ්හාව නැති කළ තැන අවිද්‍යාව නැහැ කියලා කියන්න පුළුවන්. ඒක ප්‍රකාශනයක් හැටියට හරි. හැබැයි ප්‍රායෝගිකව කරනකොට තණ්හාව නැති කිරීමෙන් නෙවෙයි අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු කිරීමෙන් තමයි තණ්හාව දුරු වෙන්නේ. එතකොට ඒක අපි හැම තේරුම් ගැනීමේ වැදගත්කම තියෙන මොකක් නිසාද අපි පෙර දිනකත් පැහැදිලි කළා දැන් වර්තමානයේ හුඟක් දෙනා උත්සාහ කරනවා තණ්හාව දුරු කරන්න අත්හැරීම පුරුදු කරන්න එතකොට ප්‍රශ්නාව තිබියදී අත්හැරීම පුරුදු කරන්න උත්සාහ කළයි කියලා එතරම්තන්ගේ අත්හැරීම සැබෑ නෛෂ්කාම්‍යයක් වෙන්නේ නැහැ. යමක් අතහරින්න පුළුවන් අපිට අතහරින්න පුළුවන් විවිධ පදනම් මත විවිධ මනෝභාවයන් මත විවිධ ආකල්ප මත අපිට දේවල් අතහරින්න පුළුවන්. අපි අපි ප්‍රධාන වශයෙන්ම අතහරින්නේ අකමැති නිසා. එතකොට සතා සිව්පාවා පවා දේවල් අකමැති නම් අතහරිනවා. එතකොට අපි පොදුවේ අපි කැමති නැති දේවල් වලින් අයින් වෙන්න උත්සාහ කරනවා. අපි අපිට බිය ඇති කරන දේවල් වලින් අයින් වෙන්න උත්සාහ කරනවා. තැති ගැනීම ඇති කරන දේවල් වලින් වෙහෙස, පීඩාව, අපහසු ඇති කරන දේවල් වලින් අපි අයින් වෙන්න උත්සාහ කරනවා. මේ දේවල් අතහරින්න අපිට පුළුවන්. හැබැයි අපි කැමති දේවල් අපි දැඩිව අල්ලගෙන ඉන්න තෘෂ්ණාවෙන් උපාදාන කරගෙන ඉන්න දේවල් අපට අතහරින්නට ඕන වෙන්නේ නැහැ. ඇයි අපි ඒවට ඇලුම් කරන්නේ? ඒවෙන් යම්කිසි ආස්වාදනයක්, වින්දනයක් තියෙන නිසා. ඒ ආස්වාදයේ දකින්නතාකල්, ඒ වින්දනයේ දකින්නතාකල් අපට තෘෂ්ණාව අතහැරලා ඒක දුරු කරන්න බෑ. ඒ කාමය දුරු කරන්න බෑ. කාමය කියලා කියන්නේ කැමැති බව. ඒ කැමැති බව දුරු කරන්න බෑ. නයිස්කාම්ය කියලා කියන්නේ කැමැති බව දුරු කිරීමයි. වස්තුන් අතහැරීම නෙමෙයි කැමැති බව දුරු කිරීම. කැමැති බව දුරු කරන්න පුළුවන් වෙන්නේ කැමැති වෙන්නට තරම් දෙයක් මෙතන නැහැ කියන වැටහීම ඇති වුණොත්. ඒ වැටහීම ඇති කරන්නේ විද්‍යාව විසින්, ප්‍රඥාව විසින්, සම්මා දිට්ඨිය විසින්. ඒ සම්මා දිට්ඨිය ඇති වෙනකොට තමයි අර අවිද්‍යාව දුරු වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව දුරු වෙන දුරු වෙන ප්‍රමාණයට තමයි ඒ තනත්තාගේ තෘෂ්ණාව දුරු වෙන්නේ. තෘෂ්ණාව දුරු වෙන දුරු වෙන ප්‍රමාණයට තමයි අත්හැරීම සැබෑ නෛෂ්කාම්ම්‍ය අධ්‍යාශයෙන් කරන්නට පුළුවන් වේ. නෛෂ්කාම්ම්‍ය පාරමිතාව හරියට සම්පාදනය කරන්නට පුළුවන් වේ. එහෙම නැතිනම් ඒතනත්ත අත්හැරීම පුරුදු කලයි කියලා ඒතනත්තගේ ප්‍රශ්නාව අඩු වෙන්නේ නැහැ. ප්‍රශ්නාව අඩු නොවෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව අඩු වෙලා නැති නිසා. එතකොට මේවා එකින් එක සම්බන්ධයි. ඒ නිසා අපි ප්‍රකාශනයක් හැටියට කිව්වොත් තණ්හාව නැති තැන අවිද්‍යාව නැත කියලා අපිට කියන්න පුළුවන්. ඒක ප්‍රකාශනයක් හැටියට නිවැරදි. තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම දුරු කළොත් තෘෂ්ණාව සහ මුලින් ඒ කියන්නේ අනුශය වශයෙන් තියෙන තෘෂ්ණා මූලය ප්‍රහාණය කළොත් එතනින් එහාට අවිද්‍යාවත් එතන නැහැ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ ප්‍රායෝගිකව කෙරෙන්නේ තෘෂ්ණාව දුරු වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව දුරු වීම නිසා. ඒ නිසා අවිද්‍යාව සහ තෘෂ්ණා කියන දෙක තමයි මේ සංසාර ප්‍රවෘත්තියේ මූල සාධක දෙක, මුල් දෙක, ප්‍රධාන බලකණු දෙක. ඒ මත තමයි මේ සමස්ත ක්‍රියාවලිය මේ හේතුඵල ක්‍රියාවලිය සංසාර ප්‍රවෘත්තිය සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ. අවශේෂ කාරණා සම්බන්ධව නෙමෙයි. අවශේෂ නාම රූප ධර්මයන් වෙනත් හේතුන් මත රඳා පවතින්නට පුළුවන්. එතකොට මේ ප්‍රතිසන්දි විඥාණය නිසා හටගන්න මේ නාම රූප ක්‍රියාවලිය මේ පංචස්කන්ධ ක්‍රියාවලිය සත්වයේ පුද්ගලයක ආත්මයක් හැටියට හඳුනාගෙන ඉන්නා වූ මේ භව පැවැත්ම මෙහි මූලික වෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඉතින් ඒ නිසා දැන් අර పూర్ව හේතු පහක් ක්‍රියාත්මක කරනවා වර්තමාන ඵල පහක් ජනිත වෙනවා නැවත වර්තමානයේ හේතු පහක් හට ගන්නවා ඒ හේතු පහ නිසා යලි ඵල පහක් හට ගන්නවා මෙන්න මේ పూర్ව හේතු පහයි වර්තමාන ඵල පහයි 10යි නැවත වර්තමාන හේතු පහයි අනාගත ඵල පහයි ගත්තහම 10යි මේ විදිහට තමයි ආකාර 20ක් කියලා පටිච්චසමුපාදය පැහැදිලි කරන්නේ. ඒතර ආකාර 20 වෙන්නේ ඇයිද? දැන් පටිච්චසමුපාදයේ අංග වශයෙන් ගත්තහම 12යි තියෙන්නේ. මේ අංග 12 20ක් වෙන්නේ ඇයි? අර පෙර භවයේ හේතු දෙකක් දැක්ුවට හේතු දෙක ගන්නකොට ඉතුරු හේතු තුනත් ඒක ඇතුළේ තියෙනවා. වර්තමාන හේතු තුනක් විතරක් පෙන්වුවට ඒ හේතු තුන පෙන්වනකොට ඉතුරු හේතු දෙකත් ඒක ඇතුළේ තියෙනවා. අන්න ඒ විදිහට මේක විශ්ලේෂණය කරලා ගත්තහම අතීත හේතු පහයි වර්තමාන ඵල පහයි යලි වර්තමාන හේතු පහයි අනාගත ඵල පහයි. එතකොට අර සංදි තුනක් අපි මුලින් කතා කළේ ඒ විදිහටම තමයි මෙතනත් දැක්වෙන්නේ. එතකොට රාශි හතරක් ගැන කතා කළේ ඒ රාශි හතර ගැනමයි මෙතනත් මේ කතා කරන්නේ. නමුත් මෙතන ඒ රාශි තුල ක්‍රියා ක්‍රියාකාරීත්වය කොහොමද පස් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඉතින් මම ඒකයි මුලින්ම කිව්වේ මේ මේ අද කතා කරන ටික අපිට පැහැදිලි කරගන්නට රේරුකාණේ මහනායක හාමුදුරුව විසින් සම්පාදිත පටිච්චසමුප්පාද විවරණය කියන පොත කියවලා තියෙනවනම් දැනට පොත ළඟ තියෙනවනම් වඩාත් මේ ටික පැහැදිලි වෙනවා. එහෙනම් පැහැදිලි වුණේ නැහැ කියලා කලබල වෙන්න එපා. අද කියන ඒවා නම් තේරෙන්නේ නැහැ කියලා උකටලී වෙන්න එපා. මේ ටික හොඳට අහලා ඊට පස්සේ පුළුවන් නම් මේ පොතක් හොයාගන්න. හොයාගෙන ඒකත් එක්ක සංසන්දනය කරමින් මේ කියන ටික තේරුම් ගන්න උත්සාහ පොතක් හොයාගන්න බැරි නම් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ නැත්නම් කෙනෙකුට අවශ්‍ය නම් මේ දේශනාව නැවත නැවත අහලා මේ ටික පොඩි සටහනක් හැටියට අනුපිළිවෙලට පොලයක් අරගෙන ලිව්වොත් මේ කියන කතාව හොඳට පැහැදිලි වෙනවා. මේක එකපාරට කනට විතරක් ගත්තාම තේරෙන්නේ නැත්තම් ඇහැටත් දැర్శණය වෙන හැටියට මේ ටික කොලයක් අරගෙන සටහන් කළොත් වඩාත් ඒක පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට දැන් අපි කතා කළේ මේ අපි කතා කරපු සංසාර ප්‍රවෘත්තිය ගැන කතා කරන පටිච්ච සමුප්පාද දේශනාවේ අංග 12ක් තියෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ අපි කතා කළේ සංදි තුනක් තියෙනවා. මොනවද සංදි තුන? හේතුඵල සංදිය, ඵල හේතු සංදිය සහ යලිත් හේතුඵල සංදිය වශයෙන්. එතකොට එහෙම සංදි තුනකින් සම්බන්ධ වෙනකොට කොටස් හතරක් බෙදෙනවා. මොනවද කොටස් හතර? අතීත හේතු ටික, වර්තමාන ඵල ටික, යලි වර්තමාන හේතු ටික, අනාගත ඵල ටික. එතකොට ඔය විදිහෙන් පැහැදිලි කළාම අතීත හේතු දෙකක් දක්වලා තිබුණා වුණාට එතන ඉතුරු හේතු තුනක් අන්තර්ගත නිසා අතීත හේතු පහක් හැටියට ගන්නවා වර්තමාන ඵල පහයි යලි වර්තමාන හේතු පහයි අනාගත ඵල පහයි කියලා ගත්තාම මේ පටිච්චසමුප්පාදයේ ආකාර 20කින් විග්‍රහ කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි වෘත්ත තුන. වෘත්ත කියලා කියන්නේ චක්‍රය. දැන් මේ සංසාරය පිළිබඳව කියනකොට හැමතිස්සෙම සංසාර චක්‍රය, සංසාර වෘත්තය, වට්ට දුක්ඛය මේ විදිහේ වචන තමයි පාවිච්චි කරන්නේ. එතකොට වට්ට කියලා කියන්නේ වෘත්ත කියන අර්ථයමයි. එතකොට වට දුක්ඛය කියලා කියන්නේ මේ සංසාර වෘත්තය තුල පවතිනා වූ දුක්ඛය. එතකොට ඒක වෘත්ත කියලා කිව්වත් වට කියලා කිව්වත් චක්‍ර කියලා කිව්වත් මේ ඔක්කොගේම කියවෙන්නේ අර සරල රේඛාවක් වගේ එක තැනකින් පටන් අරගෙන තව තැනකින් නිම වෙන කතාවක් නෙමෙයි එක තැනකින් පටන්ගෙන ක්‍රියාත්මක වෙලා ආපහු ඒ පටන්ගත්තු තැනටම එන විදිහේ වැඩපිළිවෙලක් තමයි මෙතන පැහැදිලි කරන්නේ ඒ නිසායි මේක වෘත්ත කියලා හඳුන්වන්නේ. ඒ නිසායි චක්‍ර කියලා හඳුන්වන්නේ. ඒ නිසායි වට්ට කියලා හඳුන්වන්නේ. එතකොට වෘත්තයේ ස්වභාවය තමයි අපි එක තැනකින් පටන් ගත්තොත් ඒක වටේම ගිහිල්ලා එනකොට ආපහු නවතින්නේ අර පටන් ගත්ත තැන. ආයතනින් ගියාම ආය නවතින්නේ ආපහු එතනමයි. එතකොට සරල රේඛාවක එහෙම නෙමෙයි. එක තැනකින් පටන් අරගෙන වෙන තැනකින් තමයි නිම වෙන්නේ. වෘත්තයේ ස්වභාවය තමයි එක තැනකින් පටන් ගත්තාම ආයේ ඉවර වෙන්නේ එතනින්මයි. ඒ නිසායි වෘත්තය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ පටිච්චසමුප්පාද එහෙම නැත්නම් සංසාර ප්‍රවෘත්තිය දක්වන මේ අංග 12කින් යුක්ත වූ පටිච්චසමුප්පාද ක්‍රමය තුල වෘත්ත තුනක් දක්වනවා මොනවද මේ වෘත්ත තුන ක්ලේශ වෘත්තය කර්ම වෘත්තය සහ විපාක වෘත්තය එහෙම නැත්නම් ඒවා චක්‍ර හැටියට අපිට කියන්නට පුළුවන් ක්ලේශ චක්‍රය කර්ම චක්‍රය සහ විපාක චක්‍රය එතන මොනවද ක්ලේශ චක්‍රයයි කියලා කියන්නේ? එහෙම නැත්නම් ක්ලේශ වෘත්තය කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා, තණ්හා, උපාදාන කියන කාරණා තුන තමයි ක්ලේශ. දැන් අර හේතු හැටියට කියනකොට අපි ඔතනට ගත්තා සංඛාර සහ භව කියන දෙකත් ගත්තා. හැබැයි සංඛාර සහ භව කියන ඒවා ක්ලේශ නෙමෙයි. එනිසා මේ ක්ලේශ කතාවේදී අපි මේ හේතු පහම ගන්නෙ නෑ. එකෙන් හේතු තුනක් විතරයි ක්ලේශ වෙන්නේ. මොනවද ක්ලේශ වෙන්නේ? සිත කිලිටි කරන්නා වූ ධර්ම. සිත අඳුරු කරන්නා වූ ධර්ම. එබඳු ධර්ම තුනයි මේ සමස්ත පටිච්චසමුප්පාද දේශනාවෙම පැහැදිලි කරන්නේ සමස්ත මේ අංග 12 සම්බන්ධවම කතා කරනකොට කාරණා තුනයි තියෙන්නේ ක්ලේශ. මොනවද ඒ කාරණා තුන? අවිජ්ජා තණ්හා උපාදාන එතකොට ඒ කාරණා තුනෙනොත් උපාදානය කියන එක තණ්හාවත් එක්ක එකට බද්ධ වෙලා පවතින්නේ තණ්හාවෙන් යමක් දැඩිව ග්‍රහණය කර ගැනීම තමයි උපාදානයේ බවට පත් මෝරාගිය අවස්ථාව එතකොට අපි මේක පැහැදිලි කරනකොට පැහැදිලි කරගත්තා හරියට යමක් බීජයෙන් කුඩා පැලයක් හටගන්නා වගේ තමයි තණ්හාව ඇතිවෙනව. ඒක නැවත නැවත පෝෂණය වෙලා වර්ධනය වෙලා මුල් පොළවට கிඳා බැහැලා අතුපතර විහිදිලා ශක්තිමත්ව වැඩෙනවා වගේ තමයි උපාදාන. එතකොට යම් තැනක තණ්හාව තියෙනවා නම් තමයි උපාදානය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා උපාදානය කියන එකත් උපාදානය කියන වෙනම ක්ලේශයක්. නමුත් ඒ උපාදානය කියන ක්ලේශය ජනිත වෙන්නේ තණ්හාව නිසා. එතකොට එහෙම ගත්තොත් ආයේ අර මූල හේතු දෙකට මේක ඌණණය වෙනවා. මොකන්ද මූල හේතු දෙක? අවිද්‍යාව සහ තණ්හා. අවිද්‍යාව තණ්හා කියන කාරණා දෙක තමයි ප්‍රධාන කාරණා දෙක, මූල කාරණා. එතකොට මේ දෙකම ක්ලේශයක්. එතකොට ඒ අවිද්‍යාව සහ තණ්හාව කියන ක්ලේශයන් දෙක නිසා හටගන්නා තවත් ක්ලේශයක් තියෙනවා උපාදානය. එතකොට මේ පටිච්ච තව කෙලස් ධර්ම කෙලස් හඳුන්වනකොට තව කාරණා කෙලස් වශයෙන් ගැනෙනවා. හැබැයි අපි දැන් මේ කතා කරන්නේ සංසාර ප්‍රවෘත්තිය දක්වන අංග 12කින් යුක්ත වූ පටිච්ච සම්පාද දේශනාවනේ. ඒ පටිච්ච සම්පාද දේශනාවේ දක්වන අංග 12 තුල කරුණු තුනයි පවතින්නේ ක්ලේශ හැටියට මොනවද ඒ කාරණා තුන අවිජ්ජා තණ්හා උපාදාන ඔය කාරණා තුන එතකොට ඔය කියන ක්ලේශයන් නිසා ඊළඟට කර්ම හටගන්නවා මොනවද කර්ම පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර. ඒතර කර්ම හැටියට මොනවද දක්වන්නේ? සංඛාර සහ අර භව කියන තන කොටස් දෙකකින් විස්තර කළානේ. භවය කොටස් දෙකකින් පැහැදිලි කළා කම්ම භව සහ උපපත්ති භව. එතන කම්ම භව කියලා කිව්වේ හටගන්නා අභිනවෙන් හටගන්නා කර්ම. එතකොට සංඛාර කියලා කිව්වෙත් ඒ කර්මමයි කම්ම භව කියලා කිව්වෙත් ඒ කර්මමයි. එතකොට දැන් අපි පටිච්චසමුප්පාදයේ අංග වශයෙන් පැහැදිලි කරගන්නකොට දැක්වුවා මේ කම්ම කියන එක ඇයිද අවස්ථා දෙකක සඳහන් වෙන්නේ කියලා. එක තැනක සංඛාර කියලා හඳුන්වනවා අනිත් තැන කම්ම භව කියලා හඳුනන. එයි මේ දෙපොළක හැඳින්වෙන්නේ මේ භවයේහි එකින් එක සම්බන්ධතාවය පැහැදිලි කරන නිසායි අර මුල් සාධකය යලි දක්වමින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න කියන බව අපි එදා ඒ කාරණේ විග්‍රහ කරගත්තා. එතකොට දැන් දැන් මෙතන චක්‍ර තුන කිව්වේ මොනවද? ක්ලේශ චක්‍රය, කර්ම චක්‍රය සහ භව චක්‍රය. ක්ලේශ චක්‍රය සඳහා දැක්වෙන්නේ අවිජ්ජා, තණ්හා, උපාදාන. එතකොට කර්ම චක්‍රය කියලා කිව්වේ සංඛාර කම්ම භව. ඊළඟට විපාක චක්‍රය කියලා කිව්වේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඊළඟට උපපත්ති භව ජාති ජරා මරණ මේ ටික ඔක්කොම විපාක චක්‍රය. එතකොට ඇයිද මේවා චක්‍ර කියලා කියන්නේ? අර මුලින් කිව්ව ගති ලක්ෂණය මේවා තුල තියෙන නිසා. මොකද්ද ගති ලක්ෂණය? අවිද්‍යාවෙන් පටන් ගත්තොත් අවිද්‍යාවෙන් පටන්ගෙන තණ්හා උපාදාන වශයෙන් ආය අවිද්‍යාවට එනවා. තණ්හාවෙන් පටන් ගත්තොත් තණ්හා අවිද්‍යාව උපාදාන වශයෙන් එහෙම නැත්නම් තණ්හා උපාදාන අවිද්‍යාව වශයෙන් ආපහු ඒ තණ්හාව ළඟට ආපහු ක්‍රියාත්මක වෙනවා. මේක අවිද්‍යාවෙන් පටන් ගත්තත් තණ්හාවෙන් පටන් ගත්තත් උපාදානයෙන් පටන් ගත්තත් ආයේ එක් එක් භවයෙන් කොහොම ක්‍රියාත්මක වුණත් යලි යලි මේ මූල සාධක තුනම තමයි හැම භවයකම ඉස්මතු වෙලා ක්‍රියාත්මක. පෙර භවය ගැන කතා කළත් එතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අවිද්‍යා, තණ්හා, උපාදාන. තමයි කෙලෙස් වශයෙන් ක්‍රියාත්මක වෙලා. ඊට පස්සේ අභිනවාත්ම භාවයක ප්‍රතිසන්දි විඥානේ ජනිත වුනහම ආපහු මොකද වෙලා තියෙන්නේ? ආයෙත් එතන සක්‍රිය වෙලා තියෙන්නේ අවිද්‍යා, තණ්හා, උපාදානමයි. ඊළඟ භවයක ප්‍රතිසන්දි විඥානේ ජනිත වුනම ආයෙත් එතනත් වෙලා තියෙන්නේ අවිද්‍යාව තණ්හා උපාදානමයි. එතකොට කොහොමද ඒක වෙන්නේ? අවිද්‍යාව තණ්හාව උපාදානය නිසා අභිනව ආත්ම භාවයක ජනිත වෙන්නට අවශ්‍ය කර්ම රැස් කරනවා ඒ කර්ම රැස් කිරීම නිසා ප්‍රතිසන්දි විඥානය හට ගන්නවා නාම රූප හට ගන්නවා නාම රූප සලායතන පස්ස වේදනා ආදී ක්‍රියාත්මක වෙනකොට යලිත් එතන කෙලෙස් හට ගන්නවා ඒ කෙලෙස් නිසා යලිත් කුසල කුසල කර්මයන් රැස් කරනවා ඒ කුසල කුසල කර්මයන් නිසා යලිත් විපාක ඇති වෙනවා ඒ විපාක නිසා නැවත කෙලෙස් ඇති වෙනවා දැන් මේක ඉවරයක් නැතුව මේ විදිහට එකින් එක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක ක්ලේශයෙන් කර්ම ජනිත කරනවා කර්මයෙන් විපාක ඇති කරනවා විපාකයෙන් ජනිත වුණු තැන යලිත් කෙලස් හට ගන්නවා ඒ කෙලස් නිසා නැවත විපාක හට ගන්නවා ඒ කර්ම හට ගන්නවා ඒ කර්ම නිසා නැවත විපාක හට ගන්නවා ඉවරයක් නැතුව මේක එක තැන මේ විදිහට කරකැවෙන ඒ කරකැන නිසා තමයි මේවා චක් වෘත්ත චක්‍ර වට කියන නම් වලින් හඳුන්වන්නේ ඒ පටන් ගත්තු තැනටම ආයේ පටලවිලා එනවා කෙලස් හට ගන්නවා ඒන් කර්ම ජනිත කරනවා ඒ කර්ම නිසා විපාක හට ගන්නවා විපාක විඳිනකොට යලිත් කෙලස් මතුවේ ඊට පස්සේ ඒ කෙලස් නිසා යලි කර්ම ජනිත කරනවා ඒ කර්ම නිසා යලිත් විපාක ඇතිවෙනවා ඒ විපාක නිසා යලිත් කෙලස් මතුවේ ඉවරයක් නැතුව මේක සක්‍රිය වෙනවා ඉතින් මේක යම්කිසි කෙනෙකුට නිමා කරන්නට ඕන නම් ඒ තනත්තා මේ සියල්ල පිළිබඳව කරදර වෙන්නට දෙයක් නැහැ. ඒ තනත්තාගේ අවධානය යොමු වීත්තේ ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳ මේ සමස්ත ධාරාව මේ සමස්ත චක්‍රයේ බල බලය රඳා පවතින ස්ථාන දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඒතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව තියෙන මේ කේන්ද්‍රයන් බිඳ දැම්මොත් එතනින් එහාට සමස්ත චක්‍රයම ගලවා හැලෙනවා විනාශ වෙනවා අහෝසි එතකොට ඒ අතරිනුත් එහි මූලය රඳා පවතින කුමක් මතද අවිද්‍යාව කියන තැන. එතනට තමයි අර ඔක්කොම හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසායි අවිද්‍යාව ප්‍රහාණය කළ තැන තෘෂ්ණාවට රඳා පවතින්නට තැනකුත් නැහැ. උපාදානයට රඳා පවතින්නට තැනකුත් නැහැ. අවශේෂ කර්මයන්ට නදා පවතින තැනකුත් නැහැ. අවශේෂ භවයට නදා පවතින තැනකුත් නැහැ. සියල්ලක්ම ඇද වැටෙනවා බිඳ වැටෙනවා. ඒ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු අවස්ථාවේ අනේක ಜಾති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනක්කොණ. ඒතර ගහකාරක දිට්ඨෝසි පුනගේහන්නකහස. එතකොට මෙච්චර කාලයක් මේ සසර ගමනේ දුක් විඳින්මින් මම මේ පංචස්කන්ධය නැමැති මේ ගෘහය හදන වඩුව සෙව්වා. මට අද හමු වුණා. දැන් මම කැණි මඩල ඒ වගේම අවශේෂ පරාල සියල්ලක් සුණු විසුණු කළා. නැවත මේවාෙහි එකතු වීමක් වෙන්නේ නැහැ. එනිසා නැවත මේ සංසාරයේ එහෙම නැත්නම් මේ පංචස්කන්ධය නිර්මාණය කරන වඩුවාට යලි මේ පංචස්කන්ධය ගොඩනගන්න බෑ. ගොඩනගන්නට අවශ්‍ය මූල සාධක සියල්ලක්ම විනාශ කරලා තියෙනවා. ඒ මූල සාධක විනාශ කළාට පස්සේ අවශේෂය සියල්ලක්ම විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පාද දේශනාව අපේ නිවැරදිව නැවත නැවත අධ්‍යයනය කිරීම තුළ අපට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් පැහැදිලි කරගන්නට අවස්ථාව සැලසෙනවා. පළවෙනි කාරණය තමයි හේතුඵල වශයෙන් ක්ලේශ කර්ම විපාක වශයෙන් මේ සංසාර ප්‍රවෘත්තිය කොහොමද සිද්ධ වෙන්නේ? සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන එකක් නැතිව නාම රූප ධර්මයන් හේතුඵල වශයෙන් අන්‍යෝන්‍යව සම්බන්ධ වෙලා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන මේ ධර්මතාවය මේ ධර්ම න්‍යාය හඳුනා ගන්නට අපි මේ පටිච්චසමුප්පාදය අධ්‍යයනය කළ යුතුමයි. ඊළඟට දෙවැනි කාරණේ තමයි මේ සංසාර ප්‍රවෘත්තිය නිමා කරනවා නම් අපි කල යුතු දේ කුමක්ද කියලා පැහැදිලිව වටහා ගන්නට. දැන් අද හුඟක් දෙනාට තියෙන ගැටලුවක්නේ නිවන් දැක ගන්න ඕනේ. එතකොට ඒ සඳහා කැමැත්තක් උනන්දුවක් තියෙනවා. නමුත් මොකද්ද කරන්න ඕන? කොහොමද කරන්න ඕන? එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් එක විදිහකට කියනවා තව ස්වාමීන් වහන්සේ නමක් තව විදිහකට කියනවා එක පොතක එක විදිහකට තව පොතක තව විදිහකට දැන් එතකොට මොකද්ද අපි කරන්න ඕන මේ දහම සාගරයක් වගේ ඒතර කොතනින්ද පටන් ගන්න ඕන ඉමක් කොනක් නැතුව අතනින් මෙතනින් අපි දේවල් කරන්න පටන් ගන්නවා නමුත් Tamanට නිනව්වක් නැහැ කුමක්ද මෙහි මාවත කියලා මේ පටිච්චසමුප්පාදය හරියට අධ්‍යයනය කරනකොට හදාරනකොට තමයි අපට පැහැදිලි වෙන්නේ මෙතන මූල සාධක දෙකයි තියෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. ඒම තෘෂ්ණාවට බලපෑම් කරන්නට පහසු නැහැ අවිද්‍යාව තියෙන තාක්කල්. ඒ තමයි මූලය. අවිද්‍යාව නැමැති පදනම මත තමයි මේ සියල්ල පිහිටලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සංසාර ප්‍රවෘත්තිය දක්වන පටිච්චසමුප්පාද කතාව අවිද්‍යාවෙන් ආරම්භ අවිද්‍යාවෙන් ආරම්භ කරන්නේ මේකේ මුල අවිද්‍යාව නිසා නෙමෙයි. මේක චක්‍රයක් නිසා මේකේ මුලක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. කොතනින් පටන් ගත්තත් ආපහු ආපහු කැරකිලා එනවා. ඒ නිසා මුලක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ප්‍රධාන සාධකයක් පෙන්වන්නට පුළුවන්. මේ සමස්ත ක්‍රියාවලියේ ප්‍රධාන සාධකය වෙන්නේ අවිද්‍යාව. බලවත් සාධකය වෙන්නේ අවිද්‍යාව. ඒ නිසා තමයි අවිද්‍යාව දුරු කිරීම සඳහා තථාගතයන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගය දේශනා කරන්නේ සම්මා දිට්ඨිය මුල් කොටගෙන. ඒ සම්මා දිට්ඨිය මේ සියලු මාර්ගාංග වලට ප්‍රමුඛ වෙන බව. සම්මා දිට්ඨිය නැති තැන මේ මාර්ගාංග ධර්ම නොයැඩෙන බව. සම්මා දිට්ඨිය ඇති තැනක පමණක් මේ මාර්ගාංග වැඩෙන බව. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සමස්ත ක්‍රියාවලියේ ප්‍රධාන සාධකය වෙන්නේ අවිද්‍යාව නිසා. ඉතින් ඒ නිසා අවිද්‍යාව දුරු කිරීම සඳහා කුමක් කළ යුතුද? ඒ අවිද්‍යාව දුරු කිරීම සඳහා සුත්තමය, චින්තාමය, භාවනාමය වශයෙන් අපි කොහොමද අපේ මානසික ප්‍රඥාව අවදි කරන්නේ? ඒ ප්‍රඥාව අවදි කරගන්න සුත්තමය ඥාන වශයෙන් අපි කොහොමද මේ ධහමේ තියෙන මූලික ධර්ම න්‍යායන් පිළිබඳව ඉගෙන ගන්නේ? පටිච්චසමුපාදයේ ත්‍රිලක්ෂණය සහ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඒවා පිළිබඳව ඉගෙනගෙන ඊට පස්සේ චින්තාමය ඥාන වශයෙන් ඒවා හොඳට අධ්‍යයනය කරලා ප්‍රගුණ කරලා ඊට පස්සේ භාවනාමය ඥාන වශයෙන් අපි සති සම්පජඤ්ඤේ ඒවා ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ කරන්නට වෑයම් කරන්නට ඕනේ විදර්ශනා ප්‍රඥාවෙන්. එතකොට ඒ ඒ තරමට තමයි අපේ අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙන්නේ. එතකොට මූලික වශයෙන් දහම් කරුණු අහන්නට ඕන ඊට පස්සේ ඒවා ගැන හිතන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න, පෙළගස්සන්න ඕන ඊළඟට සති සම්පජඤ්ඤයෙන් යුක්තව විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව ඒ කියන පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඒ කියන ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය ක්‍රමයට අපේ මනස ප්‍රගුණ කරන්නට ඕන පුහුණු කරන්නට. එතකොට අන්න එහෙම කරන කරන තරමට තමයි අවිද්‍යාව ටිකෙන් ටික දුරු වෙන්නේ බල රහිත වෙන්නේ. ඒ බල රහිත වෙන්නේ කොහොමද? ප්‍රඥාවේ උත්පාදනයත් එක්කලා. ප්‍රඥාව අවදි වෙන අවදි වෙන තරමට විදර්ශනා ප්‍රඥාව මතුවෙන මතුවෙන තරමට අර අවිද්‍යාව ටිකෙන් ටික දුර ඒ අවිද්‍යාව දුර වෙන දුර වෙන ප්‍රමාණයට අපේ තෘෂ්ණාව උපාදානය ටිකෙන් ටික බල රහිත වෙනවා. ඒවා ටිකෙන් ටික දුබල වෙනවා. එහෙම දුබල වීගෙන ගිහිල්ලා තමයි යම් දවසක සහ මුලින්ම එයා හොසෙන්නේ. අපි පෙර දිනක උදාහරණයක් හැටියට කිව්වා බුදුරජාණන් වහන්සේ සල්ලේක සූත්‍රයේ දක්වන උපමාවක් හරියට වැල් වලින් වියපු කූඩයක් වතුරට වැටුනහම ගඟට හරි මුහුදට හරි වැටුනහම ඒක මුලින්ම ටික ටික දියසෙල් බැඳිලා පොඩ්ඩක් එහාට මෙහාට හෙලවි හෙලවි තියෙනවා. එකපාරට මේ වැල් කූඩේ අහෝසි වෙන්නේ නැහැ. හැබැයි කාලයක් යනකොට අනුක්‍රමයෙන් අර වැල්වල තියෙන ශක්තිය අඩු වෙලා අඩු වෙලා ටිකෙන් ටික දි รา පත් වෙලා අර බන්ධන ලෙහිලා කැඩිලා සුණු විසුණු වෙලා ගිහිල්ලා නැවත එතන වැල් කූඩයක් ගොඩ නැගිය නොහැකි තත්ත්වයට මේක විසිරලා යනවා. එහෙම දවසක් එනවා. එතකොට ඒ දවස උදා වෙන්නේ එකපාරටම නෙමෙයි. ඒක එන්නේ අනුක්‍රමයෙන්. එතකොට ඒ අනුක්‍රමයෙන් ඒ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලිය තුළයි ඒක සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ අපේ මේ සංසාර ප්‍රවෘත්තිය නවත්තන්නට නම් මේ පංචස්කන්ධයේ අන්‍යෝන්‍ය සම්බන්ධය විසුරුවා හරින්නට. එතකොට මේ විසුරුවා හරින්නට නම් මේකේ මූල බන්ධනයන් තියෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්නට. හඳුනාගෙන ඒවා ටිකෙන් ටික දුබල කරන්නට අවශ්‍ය සාධක ගොඩන ගන්නට. ඉතින් අන්න ඒ විදිහට හරියට මේ සංසාර ප්‍රවෘත්තිය කොහොමද සිද්ධ වෙන්නේ? මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා දෙයක් නැතුව මම කියලා කෙනෙක් නැතුව නාම රූප ධර්ම අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලිව වටහා ගන්නට මේ නාම රූප ක්‍රියාවලිය මේ බන්ධනේ ලෙහා දමනවා නම් ඒ සඳහා කල යුත්තේ කුමක්ද කියලා निराවුල් වැටහීමක් ඇති කරගන්නට මේ අංග 12කින් යුක්ත වූ පච්ච සම්පාද දේශනාව නැවත නැවත අධ්‍යයනය කිරීම සාකච්ඡා කිරීම විශ්ලේෂණය කිරීම ඒ වගේම ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේ ඔය කතා කළේ සමස්ත පටිච්ච සමුප්පාද දේශනාව සම්බන්ධ ඊට අදාළ අවශේෂ කාරණා කිහිපයක් සම්දි තුන ඒ වගේම රාශි 4 ආකාර 20 ඊළඟට වෘත්ත තුන සහ මූල දෙක පිළිබඳව අපි ඔය පැහැදිලි කරන්නට යෙදුනේ. හොඳයි එහෙමනම් අද දවසේ දේශනාව මේ පමණකින් අපි නිමවටපත් කරමු. අපි සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අපට ලබන සතියේ තව ටිකක් දුරට මේ පටිච්චසමුපාදය පිළිබඳව කතා කරන්නට අවශ්‍ය කොටස් තියෙනවා. ඒ කොටස් ටිකත් අපි ලබන සතියේ කතා බහ කරලා මේ සාකච්ඡාව නිම කරලා අලුත් මාතෘකාවකට යන්න පුළුවන්. එතකොට ලබන සතියේත් අපි පටිච්චසමුපාදය පිළිබඳවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් අද දේශනාව නිමවටපත් කරලා අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.